ධර්ම දේශනාව සඳහා මේ දායක පින්නතුන් අපට ආරාධනා කරනකොට මීට සමාන කාරණයක් අදහසක් ඒ මෞතුමිය අපට සිහිපත් කරලා තිබුණා හාමුදුරුවනේ කුරා කුහුඹුවාගේ පටන් ආකාශයේ සිටින මහ පොළවේ සිටින ඒ වගේම ජලයේ ඇසුරු කොට සිටින මේ සියලු සත්ත්වයින් ගත්තහම ඒ හැම සතෙක්ම ඒ ඒ අයගේ සාංශාරික කුසල අකුසල කර්ම ශක්තියන්ගේ අඩු වැඩි ප්‍රමාණය මත ඒ අයගේ මානසික ශක්තිය අඩු වැඩි ප්‍රමාණය මත සැප දුක් විඳින්මින් ඒ ඒ ආත්ම භාවවල පවතිනවා. එතකොට ඒ අයගේ 아무තු උස්පහත් බවක් අපිට දක්වන්නට පුළුවන් කමක් නැහැ. තම තමන් සසරේ ගෙනාපු සාධක අනුව ජීවිතේ පවත්නවා. එතකොට අපි යම් කිසි කෙනෙක් මරණයටපත් වෙලා ඒ බඳු තැනකටපත් වෙන්නටත් පුළුවන්. ඒ බඳු කෙනෙක් මරණයටපත් වෙලා අපි ඉන්න තැනට එන්නටත් පුළුවන්. මේ ඕන තරම් උස්පහත් වෙන්නට පුළුවන්. මිනිසුන් මැරිලා දෙවියන් බ්‍රහ්මයන් වෙන්නටත් පුළුවන්. තිරිසතුන්, තිරිසනුන් කුරා කුහුඹුවන් බවට පත් වෙන්නත් පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට කඩිරලක් දැකලා සිනහ පහල කරන්නේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද මේ එක මේ කඩිරලේ කොපමණ කඩියක්ද? ස්වාමීනි ගණන් කරන්න අපහසු තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද පුදුමයි මේ සසරෙහි ස්වභාවය මේ කඩිරැළෙහි එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවුණු කෙනෙක්. පෙර සක්විති රජ වෙන්නට දස කුසල් සම්පූර්ණ කරගෙන ඒ කුසලයේහි විපාකයේ හැටියට මේ මුළු පොළවටම අධිපති තත්වයටපත් වෙන්නේ. 이르දි බල ඇතිව. ඉතින් ඒ தත්ත්වයටපත් වෙච්ච අයත් ඒ කුසල කර්ම විපාක දීලා අවසන් වුණාම නැවත manussත්වයෙන් තිරස්චීන තත්වයෙන් පහළට වැටිලා පුරා කුහුඹුවන් බවටපත් වෙලා එහෙමනම් කුරා කොහොඹුවන් අතරත් සක්විති රජ නොවිච්ච කෙනෙක් නැති තරමට මේ සසර ගමන අතිශයින්ම සංකීර්ණයි. ඒ වගේම මිනිස්සු අතර ගත්තාම කුරා කොහොඹුවන් හැටියට නොසිටි කෙනෙක් මේ අතර සොයන්නට පුළුවන් කමක් නැහැ. දෙවියන් බඹුන් ගත්තාම ඒ අය අතරත් එහෙමයි. ඒ වගේම ප්‍රතජන තත්වයේ පවතින තාක්කල් මේ ඕනෑම කෙනෙක් මිය ගිහින් ඕනෑම තත්වයකට ඇද වැටෙන්නට පුළුවන්. සෝවාන් ඵලයටපත් නොවෙනත නොවෙනතා ඒ දෝලණය ඕනම පැත්තකට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ මෑණියන් සිහිපත් කරලා තිබුණේ හාමුදුරුවනේ පෙළට යන කුහුඹුර ඇලක් දකිනකොට ඒ වගේම මැස්සෙක් මදුරුවෙක් දකිනකොට මේ අපි හැමෝම එකම තත්වයක නේද ජීවත් වෙන්නේ කියන ආකල්පය ඇති වෙනවා අපි කියන හැඟීම ඇති වෙනවා. එතකොට ඒ හැඟීම ඇති වෙනකොට කෙසේවත් මගේ ජීවිතේ රැකගන්නට මේ කුහුඹුවා මේ මදුරුවා මේ මැස්සා ඝාතනය කරන්නට ඕන කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. එහෙම ධෛර්යයක් ඇති කරගන්නට බෑ. ඒතරම් රළු බවක් ඇති කරගන්නට බෑ. අර මානුෂීය ආකල්පයේ පෙරට වුණු තැන. මේ සමස්ත සත්ත්ව සංහතියම සත්වයෝ හැටියට ඒකත්වයෙන් දකිනවා. ඒ අතර මිනිස්යා තුළ විශේෂත්වයක් පවතිනවා. ඒ තමයි අවශ්‍ය නම් උත්සාහ කළොත් මනස උසස් කරගන්න දියුණු කරගන්න පුළුවන්. හැබැයි උසස් කරගන්න දියුණු කරගන්න පුළුවන් හැකියාව තිබිලත් ඒ මිනිසුන් බොහෝ පව්කම් කරලා හැඟීම් වලට වහල් වෙලා තම තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා අවසානයේ manussත්වයෙන් පිරිහිලා තිරස්චීන තත්ත්වයට කුරා කුහුඹුවන් තත්ත්වයට ඇද වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නිය පිටට පස්වල්පයක් අරගෙන මහණෙනි මේ නියපිට තියෙන පස්ද වැඩි මහ පොළවේ පස්ද වැඩි ස්වාමීනි නියපිට තියෙන පස් අතිශයින් සල්පයයි මේ මහ පොළවේ පස් අප්‍රමාණයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්න ඒ වගේ මේ මනුලොවට පැමිණි සත්වයින් අතර නැවත මිනිසත් බවට පැමිණෙන්නේ මේ නියපිටට ගත්ත පස් ටික වගේ සල්පයක් මේ මහ පොළොව වගේ අප්‍රමාණ සංඛ්‍යාවක් යලිත් නරක තිරිසන් പ്രേත අසුර කියන මේ සතර අපායට ඇදවැටෙනවා එතකොට මනස උසස් කරගන්න මනස සංවර්ධනය කරගන්න හැකියාව තිබිලත් එහෙම ඇද වැටෙන්නේ ඇයි? ඒ manussත්වය නිසි ලෙස පාවිච්චි නොකිරීම නිසා. ඒ manussත්වය නිසි ලෙස පරිහරණය නොකිරීම නිසා. පෙර භවයේ කරන ලද කුසල කර්ම විපාකයක් හැටියට පෙර භවයේ මරණාසන්න මොහොතේ බඳු කුසල කර්මයක් සිහිපත් වීම නිසා අපි මනුලොවට පැමිණලා තියෙනවා. මෙතන තමයි රැකෙන්නට ගැලවෙන්නට පුළුවන් සුදුසුම තැන. නමුත් මෙතනට ඇවිදිනුත් රැකෙන්නේ නැතිනම් පරිහානියටපත් උනෙන් පස්සේ රැකෙන්න ඉඩක් නැහැ. මොකද සත්ව ලෝකයේ අර මනුෂ්‍ය ධර්මය මතු කරන්න විදිහක් නැහැ. මොකද්ද මනුෂ්‍ය ධර්මය කිව්වේ? මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි මනුෂ්‍ය ධර්ම. තිරස්චීන ධර්මය ඒක නෙමෙයි. තමන්ගේ පැවැත්ම සඳහා තමන්ගේම වර්ගයාගේම හෝ ජීවිත විනාශ කරමින් ඒ සත්වයින් ගොදුරු කරගනිමින් දුබලයා ඝාතනය කරගෙන දුබලයා ගොදුරු කොටගෙන ප්‍රබලයා සුරක්ෂිත වීම තමයි තිරස්චීන ධර්මය. සත්ව ලෝකේ නීතිය. මනුෂ්‍ය ධර්මය එහෙම නෙමේ දුබලයා රකිමින් ප්‍රබලයා ජීවත් වීම තමයි මනුෂ්‍ය ධර්මය. ඉතින් මනුෂ්‍ය ලෝකෙට ඇවිදිල්ලත් අපට මේ මනුෂ්‍ය ධර්මයේ තුල පිහිටන්නට බැරි වුණොත් තිරිසන් ලෝකෙට ගිහිල්ලා කෙසේවත් මේ මනුෂ්‍ය ධර්මය අවදි කරගන්නට පහසු වෙන්නේ නැහැ. එනිසා යම් කිසි කෙනෙකුට අර ආත්ම මූලික සංකල්පයෙන් ඔබට ගිහිල්ලා මේ මානුෂීය ආකල්පයට පැමිණෙන්නට පුළුවන් නම් ඒතනත්තා ප්‍රාණඝාතයෙන් වළකින්නේ මම මට මගේ කියන පටු ආකල්පයකින් නොවේ ඊට වඩා පුළුල් හැඟීමකින් මා පමණක් නොවේ අන්‍ය සත්වයෝ ජීවත් වෙන්නට ඕන. එයිද ඒ සියලු සත්වයෝම කායික මානසික පීඩාවන්ට දඬුවමට පැතිගන්නවා මරණයට බියපත් වෙනවා ජීවත් වෙන්නට කැමති වෙනවා මම ජීවත් වෙන්නට කැමති වෙනවා වගේම සියලු සත්වයම ජීවත් වෙන්නට කැමතියි. එමනම් මගේ ජීවිතේ රැක ගන්නට වෑයම් කරනවා වගේම අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීමත් මගේ ධර්මතාවයක් කියන බව නුවණින් තේරුම් අරගෙන අන් අයගේ ජීවිත විනාශ නොකොට රකින්නට පුළුවන් නම් ඒ තමයි දෙවනි පියවර මානුෂීය ආකල්පය මත පිහිටලා අන්‍ය සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකීම.